වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛූ උද්දං පාදතලාගතෝ කේසමත්තකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති අත්ථි ඉමස්මින් කායේ කේසාලෝමානකා දන්තා තචෝ මන්සං නහාරෝ අත්ථි අත්ථි මිජ්ජාවක්ඛං හදයන් යකනං කිලෝමකං පියකං පම්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සිම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු අසාඛේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මේ ඇහිච්ච දෙසිස් කුණව කොටාස පිළිබඳ භාවනාව බුද්ධ දෙහිල්ලේ පොතේ පඩම් බොහෝම ප්‍රසිද්ධ වෙච්ච හැම තැනකදී වගේ අහන්න හම්බ වෙන කොටස. මේක සතිපට්ඨාන සූත්‍රයේ ඒ පටික්කුල පබ්බය වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. කිරිමානන්ද සූත්‍රයේ අසුබ සංඥා වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. බුද්ධ දේශනාවේ විවිධ තැන්වල ඉදිරිපත් කරලා තියෙනවා. මේක තේරවාද බුද්ධ ශාසනයේ ටිකක් විවේචනයට ලක් වෙච්ච නැත්නම් තේරවාද බුද්ධ ශාසනයේ මේක නිසා විවේචනයට ලක් වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඒකට හේතුව මේ අසුබ සංඥාව එහෙම නැත්නම් මේ පටික්කුල මානසිකාරය දැක ගන්න පුළුවන් පැති අඩු ගන්න සාමාන්‍ය අපේ ආචාර්යවාදී ක්‍රම තුනක් පෙන්ලා තියෙනවා. මේ ක්‍රම තුනෙන් එක පැත්තක් විතරක් සමහරට දැකපුවාම ඒක අර ථේරවාද ශාසනයේ බොහෝම පැතිරිච්ච ධර්මයක් නිසා ඒ මතින් ඔක්කොම අර්ථකථන දෙන්න ගියාම මුළු මූලික අදහසම එක පැත්තකට තල්ලු වෙන ගතියක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන බලන්න උත්සාහ කරේ විපස්සනා ඇහෙන්. එනිසා විපස්සනාව පැත්තෙන් මේ ථේරවාදී ශාසනයේ මේ දෙතිස් කොටාස භාවනාව පිළිබඳ තියෙන විසම මති මතාන්තරක් අපිට විසඳ ගන්න පුළුවන් වුණොත් තමයි අපි සූර බවටපත් වෙන්නේ. එහෙම නැත්නම් අපි දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න අවුල් වෙන જાතියක් වඩටපත් වෙනවා. නමුත් දැනුම කියන්නේ කවදාකවත් එහෙම වැඩි වෙන්න වැඩි වෙන අවුල් වෙන එකක් නෙමෙයි ඒක ලියෙන්න ඕනේ. ඒක නිසා අපි බොහොම ප්‍රවේශමෙන් මේ පටික්කුල මනසිකාර්ය පිළිබඳව හිත යොදන්න කල්පනා කරගන්න ඕනේ. අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ වශයෙන් අද හම්බ වෙන්නේ 6 වෙනි වතාවට. ඒ තාක්කල් අපි ආනාපාන පබ්බය ඒ වගේම ඉරියාපත පබ්බය සම්පජඤ්ඤ පබ්බය ආදි වශයෙන් කොටස් වලට කඩාන කඩාන එනකොට මේ ආනාපාන කොටස විතරක් අපි මේ මුලින්ම ගත්ත එක අයින් කළොත් ඒ සතර ඉරියව්වේ පටන් මේ දක්වම තිබුණේ විස්තර වශයෙන් gediyak වශයෙන් එකක් වශයෙන් ගත්ත එක කඩ කඩා කඩ කඩා කඩ කඩා පුංචි කරකට පුංචි කරගෙන එන එකයි. මේ සතර ඉරියව්ව ඊට පස්සේ මේ ඉදිරියට යෑම පිටිපස්සට යෑම වශයෙන් ඊට පස්සේ ඒකේ සම්පජඤ්ඤ වශයෙන් ඒ සම්පජඤ්ඤ භාවනාව ඉදලා මේ දෙතිස් කොටාතේ හැරවීමේ අමුතුම සංදිස්ථානයක් තියෙනවා. එහෙම නැත්නම් මේ සම්පජඤ්ඤ පිළිබඳව අපි මෙතෙක් කතා කරගෙන ඉන්නේ දේවල් තව ඉදිරියට ඒ පැටලිලි සහිත තන් තිබුණා නම් සැකසහිත තන් තිබුණා නම් පිරිසිදු කරගන්න මේ දෙතිස් කොටාස භාවනාව යම් කිසි විදිහකට අපට නැවත තෝතන්නක් ලබා දෙනවා. ඒක නිසා මේ සක්මන් භාවනාවක ඉල්ලා ඉන්න කෙනෙක් ඒ අනුව සම්පජඤ්ඤය පහල කරගන්න හැටි ඒ සම්පජාඤ්ඤයේම තවත් සාකාවක් විදියට තවත් බෙදී ගිය කොටසක් විදියට තමන්ගේ ශරීරය හෝ අනුන්ගේ ශරීරය මේ දෙතිස් කොටාද වශයෙන් බැලීම ප්‍රායෝගික වශයෙන් අස්පනා පිට තමන්ගේ භාවනා අත්දකින්නකොට පොදුම වෙනසක් ඇති කරන දෙයක්. හැබැයි වෙනසක් ඇති කරන දෙයක්. ඒ නිසා අපි මෙතන බොහෝම සීරුවෙන් හොඳට තේරුම් අරගෙන සීරු මාරු කරගත යුතු තැන. ඒ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන එක ඊට කලින් සඳහන් කරපු ගච්ඡන්තෝ වා ගච්ඡාමි ච පජානාති කියන එකට විස්තරයක්. යන්නේ ඥාන බව දැනගනී කියන එකයි සතර ඉරියව් භාවනා ආදී ගත්තේ. ඊට පස්සේ සම්පජාන වලට යනකොට ඉදිරියට යන්නේ ආපසු වෙන්නේ කියලා අභික්ඛන්තේ පටික්ඛන්තේ කියලා. යම් වෙලාවක ඒ අපි කලින් මෙතුආකල් කරගෙන ගිය විවරණය අනුව ඒ සක්මනේ හිත හොඳට යಾದීලා සක්මන ඉබේ කෙරෙන්නක් විදියට බොහෝම ඒකට ගෞරව භාවය ඇදහිලි භාවය ඇති වෙලා යාදෙන ගතියට ආවනම් අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන්නේ රූකඩේ ඇවිදිනා වගේ පේන්න පටන් ගන්නවා. යන්ත්‍රයක් ඇවිදිනා වගේ පේන්න පටන් අරගන්නවා. ඒ කියන්නේ අර සක්මනට තියෙන බාධක ධර්ම සද්ද ඇහිම නිසා යම් කිසි එහෙමේ දුවන ගතියක් තිබුණා නම් ඒක දැන්නේ නැහැ. යම් කිසි වෙන කායික වේදනා ප්‍රශ්නයක් තිබුණා නම් ඒක දැන්නේ නැහැ. හිත දුවන ගතිය තිබුණා නම් එහෙම ඒක දැන්නේ නැහැ. දැන් වම දකුණ වශයෙන් කරනවා වමෙන් දකුණට දකුණෙන් වමට පියවර 10 15 එක දිගට සතිය පවතිනවා. එහෙම නැත්නම් සෝනවා තබනවා කියලා ගත්තනම් ඒකෙත් අඛණ්ඩ සති ධාරාව සිනිද්දා තේල ධාරාව අවෝසී ඉරියාපතෝ කියන විදිහට ඒ ඔසවීමේ ඉරියව්ව ඉඳලා යැවීමේ ඉරියව්වට තබනකොට නැත්නම් තැබීමේ ඉරියව්වට යනකොට ඒ හතරල් සංදි ඉරියාපත සංදිවලදී නැත්නම් සම්පජඤ්ඤ වශයෙන් කැඩෙන සංදිවලදී කිසිම විදියකට සතිය පාවා දීමක් වෙන්නේ නැහැ සමාධිය පාවා දීමක් වෙන්නේ නැහැ අරමුණු විචිත්‍ර වෙනවා. කොටස් කොටස් වලට පරව පරව වශයෙන් ඕදි ඕදි වශයෙන් කැඩි කැඩි යනවා. ඒක කියන හොඳට තත්ත්‍විච කබලකට තල ඇට ටිකක් දානකොට වගේ චිටි චිටි චිටි ගාලා පුප පුපර යනවා. නමුත් සත්‍ය ධාරාවේ බාධාවක් නැහැ. සමාධි ධාරාවේ බාධාවක් නැත්තම් අපිට ලොකු ගැම්මක් ලොකු යහදෙන ගතියක් ඒක තේරෙනවා. අනේ ඒක අටුවාචාරින් වාසලා පෙන්නන්නේ ඊමස්සපන බෙක්කුණෝ පජානනං සත්වූපලද්දින් පජාති අත්තසං අත්තසඤ්ඤී උග්ඝාතේති. ඒ පුද්ගලයා මෙතෙක් කළා මේ සතෙක් කරනවා කියන හැඟීමක් තිබුණා ඒක අයින් වෙනවා. ඒක නිකන් ඉබේ කෙරෙන්නක් වශයෙන්. අත්ත් සංඥා උග්ඝාටේති. මේ මමයි මාගේ කියන හැඟීමත් ඇති වෙනවා. දැන් yaadena ගතියක් එනවා. මේන මේක මේ බොහොම සීරුවෙන් එහෙම නැත්නම් බොහොම ප්‍රවේශමෙන් තේරුම් ගත යුත්තක්. මේක උගාවක් ලකුණු විස්තර කරලා දෙන්න පුළුවන්. එකක් තමයි අර රත්මන් කියන භාවනාවට තිබුණ මූලිකම බාධා. සද්ද, වේදනා, හිතවිලියෝ, පේන රූපෝ මොනම දෙයකින්වත් අතුරු බාධාවක් නැතුව ගමන හැල්මෙන් සිද්ධ වෙනවා. ඒ වගේම කරන්න දෙයකට වැඩිය කෙරෙන දෙයක් බවට පත් වෙනවා. ඒකෝට තමයි මේ හැඟුම් පහසුවට පවත්වන්න පුළුවන් මේ ඉරියව් පහසුවට පවත්වන්න පුළුවන් ගතියක් වෙනවා. මෙන්න මේකට yaadena හොඳ උපමාවක් සරුවචන් වහන්සේ දේශනා කරපේවා ගත්තොත් උන්වහන්සේ දේශනා කරනවා මෙතෙන්දි මේ සතියට වෙන මේ පහසුව එහෙම නැත්නම් Tamanට හම්බ වෙන මේ ඉස්පාසුව මෙන්න මෙහෙමයි කියන්න තියෙන්නේ. දැන් අපේ ලංකාවේ තියෙන ක්‍රමයේ හැටියට කුඹුරු ගොවිතැන් කරලා ඒ ගොවියෝ මුලින් මුලින් හොඳට මේ කුඹුරට හොඳට සලකනකොට නියරවල වනාතේ තියෙන තනකොළ ටික අයින් කළා තමයි පටන් අරගන්නේ. නමුත් අර කුඹුරට පොහොර ගහනකොට කුඹුරට වතුර බඳිනකොට අර නියරවල වනාතේ බොහෝම ජයට තනකොළ ටික හැදෙනවා. හැබැයි කොහෙමත් එක්ක ගොයම ඇතුලේ දැන් කුඹුරේ ගොයම ඇතුලේ ගොයම. ඒ නියරේ තනකොළ එතකින් ගියාම වනාතේ තනකොළ. මම මේ පාවිච්චි කරන වචන හුඟක් සමහරලාට මේ ගැමි කොවිතන දන්නේ නැති අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අන්නේ වෙලාවේ හරක් පලන ගොපල්ලෝ යම් කිසි විදිහකට මේ තනකොළ ටික විතරක් කපන්න නිදැල්ල යන හර අතෑරියොත් ඒ මනුස්සයාට පුදුමාකාර වේ ඇස් බැල්මක් වදාගෙන ඉඳලා මොකද හරක කැමැති අර තනකොළ කනවට වැඩිය වැඩෙන ගොයම කන්න. ඒ නිසා එව්වා නොකා නියරේ තියෙන තනකොළ ටික විතරක් වනාතේ තියෙන තනකොළ ටික විතරක් කෑම සඳහා ඉඩ හරක ගන්න පුළුවන් නම් ඒ ගොපල්ලට එදා දවසේ හරකුන්ගේ තන කෑම සරි කරගන්න පුළුවන්. නමුත් හරකගේ තියෙන පුදුම ආසාවක් කුඹුරට බහලා කුඹුර ගොයන් ගන්න. එහෙම කෙරුවොත් එහෙම කුඹුර අයිතිකාරයා දැක්කොත් ඒ හුඳටම චෝදනා එනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා මේ හරක් යොදවන්නේ වනාතේ හොඳටම ඇස්බල්ම තියාගෙන. හරක් ටික කුඹුර දිහාට නොයන්නේ. හැබැයි හරකා නිතරම ඒ ගොපල්ලගේ අඩුපාඩුව බලලා කුඹුර කන්න බලනවා. අනේ වෙලාවෙදී ඒ හරකුන්ට කැම දෙන්නත් ඕනේ, අයිතිකාරයගෙන් මේ භෝගයට හානි වෙන එක වළක්ව ගන්නත් ඕන නිසා ගොපල්ලට විශාල <coughs> ඇස්බල්මක් අවධානයක් යොමු කරන්න වෙනවා. අපි හිතමු යම් කිසි දවසක කුඹුර පැහිලා ගොයන් කැපුවයි කියලා. අන්න ඊට පස්සේ ගොපල්ලට පුළුවන් හර කොණ්ඩ නීසිනින්ද කන්න දෙන්න. මොකද එතකොට අර මේ නියර වල තියෙන තනකොළ ටික විතරයි ඉතුරු වෙන්නේ. වනාතයේ කියන තනකොළ ටික විතරයි ඉතුරු වෙන්නේ. එදාට පුළුවන් හර කොණ්ඩ නීසිනින්ද කන්න දෙන්න. එදාට මිනිහා කරන්නේ මොකද? හර කොණ්ඩ ඔය ගැතර එලවලා දාලා අර තියෙන ගහක් යට වෙලා ඔය බටලලාවක් ගහගෙන ඉන්නවා. මොකද හරකුන්ගෙන් එදාට භෝගයට හානියක් නැහැ. අන්න ඒ වගේ තමයි සරුවත්නාංශය දේශනා කරනවා සතිය සඳහා මේ සක්මන සඳහා සතිය යොදවන මුල් වෙලාවේදී අසියතර කුඹුර භෝගේ රැකලා තනකොළ ටික විතරක් කන්න හරක් යොදවනවා වගේ නිතරම මේක වම වම වශයෙන් මෙනෙහි කරමින් දකුණු දකුණු වශයෙන් මෙනෙහි කරමින් යෙදවීම අවශ්‍යයි. ඇස්බල්ම අවශ්‍යයි. පොඩ්ඩ එහෙම වුණොත් මේක පිටපයින්. මේ සතිය පිටපයින්. සතිය නන්නත්තර වෙනවා අසරණ වෙනවා. එහෙම නොවි මේක පුරුදුනා පස්සේ ඒක තැනකට ගියාට පස්සේ සතිය සතිය විසින් නඩත්තු කරන තැනකට යනවා. එදාට හරියට භෝගේ අයින් කරුවාට පස්සේ ඉතුරු වෙච්ච ඉපනල්ලයි ඉතුරු වෙච්ච නියරවල මේ වනාතේ තියෙන සනකොල කන හරක් වගේ ඒ ගොවියට මේ ගොපල්ලට හරි ඉස්පාසුවක් තියෙනවා. එදාට හරකුණ්ඩත් නිසිනින්ද කකා යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අර සතිය පිහිටවීමට ගත්ත දැඩි ප්‍රයත්නය. දැඩි ව්‍යාපාර ගතිය දැඩි මෙනෙහි කිරීම ඉබේම නොකලත් නෑ නොකලත් ඉබේම සතිය පිහිටන ගතියකට එනවා අන්න මේක තමයි සම්පජඤ්ඤේ පාළියෙමට අවශ්‍ය කරන හොඳම අවස්ථාව අන්න ඒකට අපි අටුවාචාරින් වාසය කියන්නේ සත්වපලද්දින් පජහති අත්ථ සංඥා උග්ඝාටේයි මේක සතෙක් කරනවා කියන හැඟීමනේ ඉබේම සතිය ක්‍රියාත්මක වෙලා සක්මන යනවා වයින් කරපු බොනික් එක්ක යනවා නැත්නම් රූකඩයක් අවදිනවා එතකොට මේක මගේ වැඩක් මම කරනවා කියලා අඩු ගන්න සතිය පිහිටවීමවත් කරන්න දෙයක් නැහැ. කරන්න පටන් ගන්න. අන්න මේ වෙලාවට මතක් කරනවා මේක ආරම්මණං චේව සතිපට්ඨානං චේව හෝති කිය. එතකොට මේ යෝගාවචරයේ ඉදිරි ගමන මේ යන ගමන ඉස්සරහට ඉබේම විපස්සනාවට හිත හැරලා විපස්සනාවක් කරනවා. සතිපට්ඨානයේ සතිය සූපතිත්තිත සතියක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සතිය Java කැවෙනවා. සතිය යම් කිසි වේගයකට එනවා. ඊට පස්සේ ඒකෙන් අඛණ්ඩ ධාරාවක් නිපද වෙනවා සම්පජානි. ඒක හරියට විදුලි උත්පාදක යන්ත්‍රයක් අපි ක්‍රියාත්මක කරලා ඒකේ මේ යාන්ත්‍රික කොටස තෙල් වලින් දුවන කොටසක් හෝ මේ ජල විදුලි යන්ත්‍රයක හෝ ඒ ටර්බයින් එක විනාඩියකට 1500 වාරේ කරකවෙන්න පටන් ගත්තට පස්සේ තමයි විදුලි උත්පාදක යන්ත්‍රය අවශ්‍ය කරන 110 හෝ 230 කරන්ට් එක ඇති වෙන්නේ. එතෙන්ද එනකන් මේ බිඳුවෙන් පටන් අරගන්න කරකෙන වේගයේ විනාඩියට 1500 දක්වා නගිනකන් ඒ විදුලි උත්පාදක යන්ත්‍රයේ අවශ්‍ය ආතතිය ඇති වෙන්නේ. ටෙන්ෂන් එක නගින්නේ නැහැ. ඒක නිසා එතෙන්ද යනකම්ම ඒක මේ විදුලිය පරිපතයට සම්බන්ධ කරන්නේ. පරිපතයට සම්බන්ධ කරන්නේ ඒ යන්ත්‍රයට එන්න ඕන ප්‍රශස්ත චක්‍රගාන කරකෙන්න පටන් ගත්තට පස්සේ ඒ යන්ත්‍රයෙන් ප්‍රශස්ත විදුලිය නිපද වෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි ඒක ප්‍රධාන පද්ධතියට නැත්නම් මේ පරිපතයට සම්බන්ධ කරන්නේ. අනිත් වගේ තමයි ඉස්සලා ඉස්සලා සතිය බිඳුවේ තිබිලා ඒ අදාළ වේගය දක්වා නගිනවා. ඒ නගින කම්ම අපිට ඉතින් අර හරක් ටික උඹට බහින දෙන්නේ නැතුව තනකොළ ටික විතරක් කන මට්ටමට රකින්න වෙනවා. මේක නිසා හැමදාම මතක තියාගන්න ඕන පරියන්කේට හෝ සක්මන්ද ගිය හැම වෙලාවෙදීම කොච්චර දක්ෂ යෝගාවචරයක් නම් කොච්චර සත්‍ය පිළිබඳ Tamanda ආත්ම විශ්වාසයක් තියුණා පටන් ගන්නකොට හැමදාම මුලින් බින්දුවෙන් මම පටන් ගන්නනේ කියලා හිතාන කරන්නේ. දක්ෂයාට තියෙන ලාභය තමයි ඉක්මනට පෙළ ගස ගන්න පුළුවන්. එකලස් කර ගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ඒක හැම වෙලාවෙම කටයුතුමයි. එහෙම කෙරුවට පස්සේ ඒ එකලසට ආවට පස්සේ සතිය ඉබේ කර දෙනවා. රූපයෙන් යනවා වගේ යන ගමන සිද්ධ වෙනවා. ආන්න එතෙන් යනකොට තමයි මේ සම්පජඤ්ඤය කියන අස්පනා පිට අංග සම්පූර්ණ ඍජු අත්දැකීමක් විචිත්‍රව සිද්ධ වෙන්න පටන් ගන්නවා. ආන මේ දේ වුණාට පස්සේ මේ සම්පජානිය තමයි වටිනා දේ. ඒක තමයි අපි ඉදිරියට විපස්සනාවට හරවන්නේ. මේ මෙතෙක් කල්ගෙන ආපු සතිය තවදුරටත් ස්ථාවර කරලා දෙන්නේ සම්පජානිය තමයි. නමුත් මේ සම්පජානිය අර සති අඛණ්ඩ සති ධාරාවේ ප්‍රතිඵලයක්. ඒක නිසා අපි මෙතෙන්දි සතියේ ධ්‍යාව තමයි බලන්නේ. හරියට ඉදිකටේ මහනකොට ඉදිකට හරියට ගියා නම් නූල එතන ගොම් කරත්තේ හරකා ගියා නම් හරි පාරේ කරත්තේ ඉස්සර එනවා. මේ කරත්තේ හරියට ඇදිලා එනවා. අපි මේ කරත්තේ වටනා දේවල් කියන්නේ මේක තමයි වටනා දේවල් කරත්තේ ඉස්සර කරලා ගොනා පිටිපස්සට දැම්මා. ගෝධනෙක්ගේ භාවනාව වගේ අර කාඩ් බිෆෝර් ද හෝස් කියනවා වගේ කරත්තේ ඉස්සර කරගෙන. ඒක හරියන්නේ හැම වෙලාවෙම සතිය ඉස්සර කරගන්න. සතිය ඉස්සර කරලා සතිය යම් කිසි වේගයකට ආවට පස්සේ ලකුණු පේන්න ගන්නවා. ඒ ලකුණු ටිකක් තමයි අපි කිව්වේ නිදල්ලේ හරක් කවන බතන මේ කොපල්ලෙක් වගේ ළමන්ඩි ස්පර්ශයක් වෙනවා. ඒ වගේම අර මෙනෙහි කිරීම ආදී දේවල් නොකලත් අකන්න සති ධාරාව පවතිනවා. ඒ සති ධාරාව පවතිනකොට ඒ සක්මනේ නම් සතිය පටන් ගන්නත් සක්මනේ පිටපණින්නේ. ආනාපානෙ කියනවා ආනාපානෙ පිටපණින්නේ. අරමුණට මූණට මූණ දාලා හිටිනවා. එතකොට අර සතෙක් කියන හැඟීම නැති වෙනවා. මම මේ මාගේ කියන හැඟීම නැති වෙනවා. ආන්නේ වෙලාවට ඒ කියන්නේ අට්ටි සංඝාතෝ අබික්කමති. ඇටසැකිල්ලයි දැන් ඇවිදින්නේ. අභික්කන්තෝ පටික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති කියන එකට ඇට හැකිල්ලක් ඇවිදිනවා. එහෙම නැත්නම් ධාතු ධාතු නම් ඒව ගමන. මේ ධාතු වැඩ පිළිවෙලක් යන්නේ කියලා අර තිබුණු මම මාගේ කියන හැඟීම විධාන කරලා වැඩ කරන්න පුළුවන් මේ ඊවර පද්ධතියක් වගේ තිබුණ එක අර ස්වයංක්‍රීය වෙන්න පදනකොට සතියේ ලොකු අරසාවක් ඇතිදී මේක තුලින් තමන්ම තමන් දිහා බලන දෘෂ්ටි කෝණේ වෙනසක් සිදු වෙනවා. ඕනෝක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ විපස්සනාව කියලා. අපි අලුත් බැල්මක් බලනවා දැන්. එතකොට අපි පය ඔසවන්න කරන චේතනාව පවා හොඳට පෙළ ගැහිච්ච සතියකින් යුක්තව කරන්නේ. ඒක නිසා අපිට ඒක දැක බලා ගන්න අවශ්‍ය නම් මේක තමයි හොඳම වෙලාව. දැන් මේ එසවීමේ කායික ක්‍රියා නැත්නම් රූප බලහ වැඩපිළිවෙල තියේදී ඊට වඩා සියුම් වූ ඒකට මුල් වෙන්නා වූ එසවීමේ අවශ්‍යතාවය එසවීමේ චේතනාව එසවීමට කැමැති බව සමහර විටක හොඳට දැන් පේනවා ඒකත් සති ධාරාවට යට වෙලා තියෙනවා. එන හොඳට ඊට ඉස්සෙල්ලා විනාඩි ගාණක් පියවර ගාණක් සතියෙන් ඇවිල්ලා. දැන් ඔසවන්න හිතෙන එක ඥාන සංප්‍රයුක්තයි. ඒ ඔසවන්න ඕනයි කියන බලන හිතත් වහා ඇති වෙමින් නැති වෙන බව දැක ගන්න තරම් විපස්සනාවකුත් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක සතිපට්ඨානෙකුත් වෙනවා විපස්සනා භාවනාවකුත් වෙනවා. ඒක ඒක විසින්ම පොහොරක් බවට පත් කරන චක්‍රීකරණ වෙන්න පටන් අර ගන්නවා. මෙතෙන්දී ඒක නිසා සමහර විතක මේ මේක පිළිබඳව හොඳට බණ අහලා මේ සත්‍ය මේ විදිහට දිනු කරලා එකලාශය පුරුදු කරගත්තේ නැති කෙනෙකුට නැත්නම් සත්‍ය ධාරාව අඛණ්ඩ නොවිච්ච කෙනෙකුට සක්මනේ ඇවිද ගන්න බැරුව වැනෙන ගතිය ඉන්න පටන් අරගන්නවා. එකලාසෙ නැතුව සක්මනේ එළියට ඇදලා විසිකරන්න හදනවා වගේ පේන්න පටන් ගන්නවා. ඒකට හේතුව අන්නාර විදියේ අමුතුම එකලසකට. එහෙම නැත්නම් අමුතුම සමබර භාවයකට දැන් මේ මේ මුළු පද්ධතියම යන්න හදනවා. ඒක නිකන් මේ පොළොව දිගේ ගිය හසන්තරාව පාරට දැන් ගුවන්ගත වෙන්න යාබෝන් වෙන්න හදන වෙලාවේදී මුළු යානෙම දෙදරුම් කරනවා. හැම කෙනාටම කියන දැඩි අවධානයෙන් ඉන්න ප්‍රතිතද කරගන්නයි කියලා. අඩු ගානේ ඒක වැඩ කරන සේවකයෝ පවා ඒ වෙලාවට හරියට යානේ සම්බර කරලා දෙන්න ඕනේ. මොකද ඒ වෙලාවේ යම් ආකාරයකට සෞඛ්‍ය සම්පන්න විදිහට ගුවන්ගත වීම සිදු වෙන්නේ නැත්නම් භයානක දෙයකට එන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ හැමදාම පරියන්ඛේදී නැත්නම් සක්මනේදී එනද එදිනෙදා වැඩ කරනකොට එක මීඩියාව ඉන්නකොට මෙන්න මේ ඉරියව්ව අර මොන කරගෙන ඉරියව්ව ඉදිරියෙන් තියාගෙන අපි සති සම්පජාඤ්ඤ ඇති කරනකොට මේ සතියේ අර වේග කැවෙන අවස්ථාවට එනකොට හීන් සීරුවේ. ඒ සම්පජාඤ්ඤයේට බාධාවකින් තොරව ඇති වෙන්න අපි මේකට ඇදහිල්ල තියාගන්න ඕන. මූල කර්මස්ථාන ගරු කිරීම කියන්න ඕන. විශ්වාසය ඇති කරගන්න ඕන. ආ එහෙම යනකොට හීන් සීරුවේ ඔන්න සතියෙන් ගිය වැඩ පිළිවෙල සම්පජාඤ්ඤයට කියලා දැන් සම්පජාඤ්ඤේ අරගෙනිච්ච සතියක් තව තව ස්ථාවර කරන්න පටන් ගන්නවා. ගොඩබිම හිටපු මිනිස්සේ ඔරුවකට ගොඩ වෙන්නා වාගේ ගොඩබිම හිටකට ඔරුවට කකුල තිබ්බහම ඔරුව දඟලනවා. ඒක වතුරේනේ කියන්නේ. ඊළඟ කකුල කියන්නේ ගියාම දැන් මේ මිනිසෙට ආයෙ කකුල ගන්න හිතෙනවා. ඒ මොකද දැන් දෙවුලනවා. ඉතින් ඒ නිසා ඊතර කණුවක් හයි කළා දින කණුවෙන් එල්ලිලා අර ඔරුවට කොට වෙනකොට අපි මොන විදිහේ සීල මාරුවක් කරන්න ඕනද ආන්නේ වගේ මේ අමුතු සම්පජඤ්ඤය පහළ වෙන්න හදනකොට ඇතිවෙන්නා වූ මේ දැක්මේ අපිට පේන ගතියේ වෙනස තමයි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී කියලා සතිය පිටවන්නට මිනිසයාට මේක ඇට සැකිල්ලක වැඩ පිළිවෙලක්. එතන ලීවර පද්ධතියක් මෙතන වැඩ කරනවා දිවසේ එක්කෝ ඒ Taman යන වැඩ පිළිවෙලේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙන හැටි. එතකොට තමයි ඇට අට්ඨී කියන සංඥාව ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දෙතිස් කොටාස භාවනාවේදී හරිම ප්‍රසිද්ධයි මේ අට්ඨික සංඥාව. මේ යන්ත්‍රේ ක්‍රියාත්මක වෙන මූලික ලීවර පද්ධතිය තමයි අට්ඨික. මේක මේ සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ හරි ලස්සන කතා සම්බන්ධ කරලා තියෙනවා. ඒ දවස්වල මිනිස්සු මඟදී කවුරු හරි හම්බෙච්චාම මේ කඩේ දෙන්නේ කියලා අහන්නේ නැතිලු. කඩේ යන බව දන්නවා ඒ මිනිස්සු. ඊමණසි අහනවා කියලා කියන්නේ මොකද්ද තමන් කරන භාවනාව කියලා අහනවා. ඒකට ඒ කෙනෙක් කියනවා මම මේ අට්ටික භාවනාව කරන්නේ. අනිත් කෙනා කියනවා මම කේසා භාවනා කරන්නේ කියලා. ඒ තරමටම මේ සම්පජඤ්ඤ මාරු ඇති වෙනකොට මොකක් හරි එකක් මතුවෙන්න පුළුවන් ඒක මතුවෙනකොට ඒ සංඥාව පුරුදු කරගෙන හිටපු කෙනෙකුට නම් කලකොල වීමක් වෙන්නේ නැහැ හොඳ ලස්සනට ඒ ඉරියව්වෙන් අනික් ඉරියව්වට නැත්නම් මේ සම්පජඤ්ඤ පබ්බයෙන් අසුබ භාවනාව දිහාට හරවීමේදී බාධා ඇති වෙන්නේ. ඉතින් ඒ ඒක භික්ඛුණී උපස්සයක් භික්ඛුණී උපස්සයක් කියලා කියන්නේ භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න ආශ්‍රමයක් තිබිලා තියෙනවා. ඒකේ ගිරවෙක් හදලා තියෙනවා. ඌට බුද්ධ රක්කිත කියලා නම දීලා තියෙනවා. ඉතින් මේ බුද්ධ රක්කිත නිදල්ලේ අරනවලු ඉඳපු ගමන්. මුදුවේට කතා කරන්න පුළුවන්. ඉතින් මේ බුද්ධ රක්කිතට මේ මෑණිවරු උගන්ලා තියෙනවලු අට්ටි අට්ටි කියන්නේ. ඉතින් ඒ නිසා ඌත් නිකන් ඉන්න වෙලාවේදී පෙර පෙත් අපු පෙත් අපු කියනවා වගේ ඌ නිතරම අට්ටි අට්ටි අට්ටි අට්ටි කියන නිකන් පුරුදු කළා. ඉතින් මේක දවසක් දවල් 9ට 10ට විතර ඒ ස්ථානට ඇතුල් වෙන තොරණේ කොනක වහලා ඉතින් අර අවුත අපි කියනකොට කුරුළු ගෙක් ඇවිල්ලා ඩක්කලා ගහගෙන කියලා කියනවා. යනකොට සීල් මෑණිවරු දැකලා කියනවා නැත්නම් භික්ෂුණීන් වහන්සේලා දැකලා කියනවා අනේ බුද්ධ රක්ෂිත අරගෙන ගියා. මේ පියාකුස්සෙක් කියලා නැත්නම් කුරුළු ගෙක් කියලා ඔක්කොම කෑ ගහන්න පටන් ගන්න තියෙනවා අප්පුඩි තලතලා ඊට පස්සේ අර පියාකුස්ස බය හිතලා අර මේ බුද්ධ රක්ෂිත දාලා ගියා. ඊට පස්සේ දූවගෙන අරන් ගිහලා මූට වතුර පොවලා ඉතින් එක දෙල්මෑණි කෙනෙක් අහවලු බුද්ධ රක්කිතුඹට බය වුණේ නැද්ද ඒ වෙලාවේ කියලා. උඹට මොකද හේතුනේ කියලා මම අට්ටි අට්ටි අට්ටි අට්ටි කිව්වා. බුද්ධ රක්කිතත් කරන්නේ හදිස්සියක් අහම අට්ටි කියලා සෑහටි කරනවා. ඒ මොකද මේ සම්පජඤ්ඤ මට්ටමේ ඉඳලා මේ කියන දෙතිස් කොටාකේ මොකක් හරි එකක් අල්ලා ගැනීමෙන් තමයි අපි සත්ව සංඥාව අතාරින්නේ. ආත්ම සංඥාව අතාරින්නේ මම ඇවිදිනවා සතෙක් ඉන්නවා කියන එක නෙවෙයි. එක්ක ඇට සැකිල්ලක ගමනක්. එහෙම නැත්නම් ලේ මල්ලක් යනවා. එහෙම නැත්නම් මස් මල්ලක්. එහෙම නැත්නම් ඇතුළට වී ආරයේ පුරවපු ගෝණියක්. ආනෙගේ මොකක් හරි ක්‍රමයකට අපිට අලුත් තාලයකට අපේ ශරීරේ පේන්න පටන් ගන්නවා. ඒ භාවනා කරන ඒ විපස්සනා ගැන හිතන, තව විපස්සනානුකූලව කල්පනා කරනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක් හොඳට සෙනගේ ඉන්න බස් එක වාඩි වෙලා ඉනකොට ඒ ස්වාමීන් වහන්සේ ඉන්දියාවට හිත දාලා සතිය පිටවන්න උත්සාහ කරනකොට ඒ මිනිස්සුන් ගෝසාව දිගට ඇහෙනවා. ඒ වගේම දාඩිය දාලා මිනිස්සු ඉතින් පිරීලා ඉන්නකොට එක වෙලාවක් කල්පනා වුණලු මේ මුළු බස් එකම දැන් ඇක්සිඩන්ට් වෙලා කුඩුපට්ටම් වුණොත් කොච්චර ඇට කොටක් තියෙද කියලා. ඒතර බලන්න පේන තියෙන ඇට සැකිලි රාශියක් එකට පුරවලා තියෙනවා වගේ තමයි පේන්නේ මේ පණ කියන මිනිස්සු. ටික වෙලාවක් ඉඳලා කල්පනා කරලා බලමු මේ ඔක්කොම හැප්පිලා මැරිලා මස් වශයෙන් බැලුවොත් මස් මලු ආසන වලත් මස් මලු නැද පොල්ලෙත් තියලා මස් මලු එතන ලේ වශයෙන් බැලුවොත් ඒවා ලේ මලු ආන්නේ විදිහට මම මේ බස් එක යනවා මමත් මගේ මේ ස්ත්‍රීන් මේ පුරුෂෝ කියන හැඟීම නෙවෙයි ඉන්නේ. ඒකට ඔක්කොම පේනවා සමානලාවට අට්ටික වශයෙන්. එහෙම නැත්නම් ලේ වශයෙන්, මස් වශයෙන් විවිධාකාර බැකෙන් පේන්න පුළුවන්. මේක ලොකු ආරස්සාවක් තියෙනවා. මොකද මෙහෙම නැතුව සතියකින් තොරව මෙහෙම සංඥාව පුරුදු කරලා නැත්නම් අපි ස්ත්‍රීන් දකින්නට පුරුෂයන්ට කාම සංඥා පහළ වෙනවා. විවිධාකාර මනෝ ව්‍යාපාර කරනවා. ස්ත්‍රීන් පුරුෂයන් විසින් ඉතින් ඊට වැඩිය උඟාවක් හොඳයි මේක. නමුත් මේට වැඩිය ලොකු මේ සතිපට්ඨාන සූත්‍රය කියන තාලෙට මේ අට්ටික සංඥාව එහෙම නැත්නම් මේ වගේ වෙලාවට අපි අයි මේ බණ අහන්නේ කියලා බැලුවොත් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ සක්මන් කරම ඉන්න වෙලාවක මම මේක අරගන්නේ මොකද මේ චේතනාපූර්වකව වැඩ වෙනස් වෙන ඉරියව් වෙනස් වෙන ගතිය සක්මනේ බහුල නිසා නැත්නම් කොයි එකෙදිත් මේක වෙනවා පල්ලයන් කෙරෙදිත් වෙනවා නිදාගෙන ඉන්නකොට කෙරුවත් වෙනවා අන්න එතනදී මේ සතෙක් මම ආත්මය කියන සංඥාව වෙනුවට ඒ නිදාගෙන උහුලම් මල්ලකට මේ බැලමකට උහුලම් පුරවන්න වගේ මයි නමක් අදින්න වගේ වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ ලේ මල්ලක් මස් මල්ලක් ඇට මල්ලක් විදිහට යම් ආකාරයකට වැටෙන්න පටන් ගන්නකොට අපිට ඒකත් සංඥාවක් කරගන්න පුළුවන් නැත්නම් අපිට මඟ සලකුණක් කරගන්න පුළුවන් දැන් අර සතෙක් කියන හැඟීම නැහැ ඒ වෙනුවට අපිට තියෙන්නේ ආත්ම සංඥාව නෙවෙයි නිකන් ධාතු. එහෙම නැත්නම් අර කියන විදිහට ඇට හැකිලක වැඩක් කියලා. ඒ නිසා මේ දෙතිස් කොටස පිළිබඳව විපස්සනා යෝගාවචරයට බලන හැටියදී ගන්න තියෙන්නේ ඒ සක්මන yaadෙනකොට සක්මන අල්ලගෙන යනකොට මෙන්න මේ 31කින් එකක් සමහර විටක ඉබේ ප්‍රකට වෙන්න පුළුවන්. ප්‍රකට කරන්න උත්සාහ කරන ගියොත් ඒක විපස්සනා වෙන්නේ නැහැ. විපස්ස ඒක කරන්න ගියොත් අපි සක්මණේමුත් හිත කැඩිලා සතියක් කැඩිලා අනවශ්‍ය ප්‍රශ්නයකට වැටෙනවා. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ පරියන්කේ හෝ අපි පරියන්කේ නිමග්න වුණොත් මූල කර්මස්ථානයේ හොඳටම සතිය පිහිටියොත් අපිට සමාහයට බැලුමක් හුලං ගහව බැලුමක් ඇතුලේ ඉන්නා වගේ වැටෙන්නේ ඉඳී තියෙනවා. එතන පොලිචින් වලින් මනස ස්වරූපයක් හදලා ඒ පොලිචින් බෑග් එකට වතුර පුරවන්න පටන් ගත්තොත් අඩියේ ඉඳලා පිරීගෙන එනවා වගේ තේරෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් උඩ ඉඳලා බිමට අතාරව මැටි අණු මැටි ටිකක් කොණ්ඩ කැම් ගෙඩියක් වගේ ඇවිල්ලා පොළොව බදාගෙන අල්ලගෙන ඉන්නවා වගේ තේරෙන්නේ ඉඳී තියෙනවා. මේ මොනම හරි ක්‍රමයකින් මේ සම්පජානිය එනකොට ආත්ම සංඥාව හැල්ල වෙන මොකද්ද ක්‍රමයකට තමයි මේක තේරෙන්න පටන් ගන්න. ආන්නේ තේරෙන්න පටන් අරගන්නකොට ඒක ප්‍රකට වීම සඳහා අපි කල්ැතු ඒකට සූදානම් වෙලා ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට වෙනස් වීමෙන් තමයි විපස්සනා කියලා කියන්නේ විවිධ ආකාරයෙන් බැලීමක් නේ. වී කියලා කියන්නේ විශේෂ විවිධ කියන අදහසක්. පස්සනා කියලා කියන්නේ බැලීමක්. අන්නේ බැල්මේ මාරුවක් සිද්ධ වෙනවා. ඒක හරියට අර ගෝයන් කපන්න ඉස්සල්ලා හරක් බලන මිනිස්සයයි ගෝයන් කපුවට පස්සේ හරක් බලන මිනිස්සයයි අතර වගේ ඒක සහැල්ලුවකුත් තියෙනවා. ඒ වගේම බලන දෘෂ්ටි කෝණේ වෙනසකුත් තියෙනවා. ආත්ම සංඥාව හැලෙනවා. සත්‍ය සංඥාව හැලෙනවා. මේන්න මේකට සූදානම් වෙනව නම් කවදාකවත් මේක ඇට වශයෙන් දැක්කොත් හෝ මස් වශයෙන් දැක්කොත් හෝ ලේ වශයෙන් දැක්කොත් හෝ සරව වශයෙන් දැක්කොත් හෝ වෙන කුණපයක් වශයෙන් දැක්කට විපස්සනාවේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ මොකද මේක විපස්සනාවේදී පේන දෙයක් වෙල බලන දෙයක් නෙවෙයි මෙන්න මේට වැඩිය ලොකු වෙනසක් තියෙනවා සමත භාවනාවේදී දෙතිස් කොටාස භාවනාව ඇත්ත වශයෙන්ම නම් සමතේ මෙතන මතක් නොකර යන එක විපස්සනාට කරන ලොකු ගෞරවයක් තමයි. නමුත් බෞද්ධ භාවයේ පිනිස මම මතක් කරලා දෙනවා සංසන්දනාත්මකව සමත වශයෙන් විපස් මේ අට්ටික භාවනා කරනකොට හිත යොදව යොදව බලනවා. අපි වාඩි වෙලා අපි කියනවා කේසා කියනකොට කෙස් ඉස්මත්තේ කියන කෙස් වලට හිත යන්න ඕනේ. ලෝමා කියනකොට ඒ කෙස් වලින් පල්ලෙහා තියෙන ශරීරයේ තියෙන ලෝම වලට හිත යනවා. නඛා කියනකොට අතේ පයේ නියපොතු වලට යනවා. දන්තා කියනකොට දත් ඇට වලට යනවා. තචෝ කියනකොට හමට යනවා. කියන්නේ බැලූ බැල්මට පේන බාහිරේ තියෙන අපි මේ සාමාන්‍ය රූපලාවන්‍යයට ගන්න කොටස් ටික. ඊට පස්සේ මන්සං ලෝහිතං ආදි වශයෙන් එක එක එක කොටසට යොදව යොදව බලන ගානේ හිත යොදවන යොදවන ගානේ හිත කී කරුව කේසා කියනකොට කෙස් වලට යනවා ලෝමා කියනකොට ලොම් වලට යනවා ආදී වශයෙන් යනවනම් එතනදී කරන යෙදවුමක් මෙහෙවීමක් ඒක සමතේ ඒක කරන්නේ මොකටෙයි ඒක කරන්නේ මේ අට්ටිකේ මාසේ මේ දෙතිස් කොටාස මතින් සමත ධානයක් ලබා ගන්න. ඒ මොකද මේ දෙතිස් කොටාස භාවනාව තුන් මංසලක් විදිහට උගන්වන්නේ සමත භාවනාවේදී. එකක් තමයි අපි කේස් ගත්තොත් කේස් වල වර්ණ දිශා ඕකාස පරිච්ඡේද වශයෙන් ඒකේ වර්ණය හෝ ප්‍රකට කරගන්න පුළුවන්. ඒකත් භාවනාවක් වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන පිළිකුල මතු කරගන්න පුළුවන්. පිළිකුල සමතේට වැටෙන්නේ. එහෙම නැත්නම් එහියත් ආ වූ ශූන්‍යතාවය, එහියත් ආ වූ ධාතු මත්තක භාවය ගත්තොත් විපස්සනා නිසා විපස්සනාට යනකොට පිළිකුල් කතාවක් නැහැ. විපස්සනාට යනකොට තියෙන්නේ මේක ධාතු ස්වභාවයක්, ශූන්‍යතා ස්වභාවයක්. ඒ මොකද ඒක මතු වෙලා පේන කාලයක් තියෙන. මේ සක්මන් කරගෙන ඉන්න කෙනා සක්මන හොඳට යනකොට පේන පටන් ගන්න රූකඩ යනවා වගේ, ඇට සැකිල්ලක් ඇවිදිනවා වගේ පේනවා. ඒක කවදාකවත් අර පිළිකුල් සංඥාවක් නෙවෙයි තියෙන්නේ. අපි වැඩ කරන දුවමින් පවතින විදුලි උත්පාදක යන්ත්‍රයක පිට පොත්ත ගලවලා දැම්මා වගේ. ගලවලා දාපුවම පේන්න පටන් ගන්නවා ඇතුලේ විශාල මේ යන්ත්‍ර සූත්‍ර ගානක් පුදුමාකාර වේගයකින් වැඩ කරනවා වගේ අපිට අර විදුලි උත්පාදක යන්ත්‍ර gediy පිටින් සමස්තයක් වශයෙන් තිබුණ එක වෙනුවට වෙනවා අම්මේ මේක ඇතුලේ ලෝකයක් තියෙනවා නේද අනිවාර්යයෙන්ම සක්මන් කරන කෙනාගේ විපස්සනා වශයෙන් ශූන්‍යතාවයට හෝ ධාතු කොටස් වලට යනකොට මේක ඇතුළට ඔළුව එබිලා බැලුවා වගේ ඒක පිළිකුල නෙවෙයි කියන්නේ. හිස් බව, ශූන්‍ය බව. මේක මේ විධානයක් කරපුවාම වැඩ කරන යන්ත්‍රයක් වගේ. ස්විච් එක දාපුවාම මෝටර එකක් දුවනවා. ෆෑන් එකක් වැඩ කරනවා. අයි සීතකරණයක් වැඩ කරනවා. උෂ්ණකරණයක් වැඩ කරනවා. ආන් මේ වගේ විධානය අනුව වැඩ කරන ගතිය නිසා විපස්සනාවට යනකොට පිළිකුල් ස්වභාවය නැහැ. පිළිකුල් ස්වභාවය ගන්නේ සමත භාවනාවේදී. ඒ නිසා සමත භාවනාව කරනවා නම් එක්ක වර්ණයේ වශයෙන් එක්ක පිළිකුල වශයෙන් එහෙම නැත්නම් එයින් ගිහිල්ලා විපස්සනාට හරවන්න පුළුවන් ඔය ශූන්‍යතාව වශයෙන් ගන්න පුළුවන්. ඒ නිසා ඕනම දෙතිස් කොටාසේ ඕනම කොටසක වර්ණ වශයෙන් බලන්න පුළුවන් පිළිකුල වශයෙන් බලන්න පුළුවන් ශූන්‍යතාව වශයෙන් බලන්න පුළුවන්. එහෙම බලන්න යොදවන මෙහෙවන වැඩ පිළිවෙලට අපි කියන සමත භාවනාව කියලා. විපස්සනාදි කියන්නේ බැලෙන යෙද වෙන ගතියක් තියෙනවා. විපස්සනාවේදී වර්ණ సంతාන වශයෙන් බැලිලක් නැහැ, පිළිකුල් වශයෙන් බැලිලක් නැහැ. විපස්සනාවේදී යෙද වෙන්නේ ශූන්‍යතාව වශයෙන් බලන්නයි ධාතු වශයෙන් බලන්නයි. ඒකත් වැඩිය මේ ඇයි මේ දෙතිස් කොටාස භාවනා මෙච්චර ජනප්‍රිය වෙන්නේ ඇයි මෙච්චර මේ විවිධ පාවිච්චිනේ කියලා බැලුවොත් අපි හිතුවොත් අපි ගත්ත කට්ටිය ගන්න පුළුවන් කේසා කියන කොටස ගන්න පුළුවන් ඒකේ වර්ණ කොටාසයට හිතියොදලා බැලුවොත් අපිට වැටෙන්නේ කෙස්වල තියෙන නිල් වර්ණය නම් පිඟුවන් පැහැටන පැහැය නම් මේක ප්‍රකට වුණොත් මේකෙන් පුළුවන් අපිට අභිභායතන කසිනෝ වලින් ගිහිල්ලා නිල කසිනේ කරවන්න එහෙම නැත්නම් අපිට පිළිකුලට යෙදුනොත් පිළිකුල් භාවනාව තුළින් නීවරණ යටපත් කරලා විශේෂයෙන්ම කාමච්ඡන්දය යට කරන්න තියෙන ප්‍රධානම ක්‍රමය තමයි කොට්ටාසමකින් ඇති වෙන පිළිකුල. එතකොට පුළුවන් අපිට නීවරණ යටපත් කරලා උපචාරාර්ථන සමාධිය උපදවලා ඒ රූප ධානය වලට යන්න පුළුවන්. ඒ මේ ඒකපතින් ශූන්‍යතාවය හෝ ධාතු මට්ටයට පැත්තට ගියොත් අමනමයි විපස්සනාවට හැරෙන්නේ. ඒක නිසා ධර්මයේ ත්‍රිස් කොටස භාවනාව තුන් මංසලක් කියනවා. වර්ණ වශයෙන්, පටික්කුල වශයෙන්, ධාතු මනස්කාර වශයෙන්. තුනකට යන්න පුළුවන්. ඒ නිසා සමත විදර්ශනා භාවනා දෙකටම මේක යොදා ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය ආනාපාන සති භාවනාව කරලා ඒකේ යම් ආකාරයක බැරි ගතියක්, නොවැටෙන ගතියක්, ආනාපානේ අහුවෙන්නේ නැති ගතියක් වෙනවනම් විකල්ප වශයෙන් දෙන්නේ මේ ධාතු මනසිකාර ක්‍රමය. නැත්නම් දෙතිස් කොටාස ක්‍රමය. දෙතිස් කොටාසෙන් ධාතු වශයෙන් හෝ වර්ණ වශයෙන් හෝ පටික්කුල වශයෙන් යන්න පුළුවන්. ඒ නිසා මේක බොහොමත්ම පැතිරිච්ච ප්‍රදේශයකට කාටත් කොතනකින් හරි එකතු වෙන්න පුළුවන් භාවනා ක්‍රමයක් තියෙනවා මේ ධාතු කොටසවල මේ පටික්කුල මනසිකාරය. ඒ නිසා පටික්කුල මනසිකාරය පිළිබඳව පොත කියවනකොට ගුරුවරයෙක් ආශ්‍රය කරනකොට Taman ටික වැටෙනකොට දැනගන්න ඕනේ Taman හිත යොදවලා මෙහෙवला මේ අට්ටි මේ කේසා මේ ලෝමා මේ නඛා මේ දන්තා වශයෙන් බලනවද නැත්තම් සක්මන් කරනකොට පේන්න පටන් ගන්නවා. පරියන්කේ ඉන්නකොට පේන්න පටන් ගන්නවා කියලා. පේන්න පටන් ගන්න ක්‍රමය ආවනම් බොහෝ විට විපස්සනාවට යන්න. යොදවලා බලන්න ගියොත් ඒක සමත වශයෙන් එද. ඒකෙන් ලැබෙන ආනිසංසය තමයි එක්ක අභිභායකන කසින වශයෙන් ඒ ඒ කොටස් වල තියෙන වර්ණ අනුව වර්ණ කසිනෙට යන්න පුළුවන්. එහෙම නැත්නම් පටික්කුලය අනුව ගිහිල්ලා පිළිකුල් භාවනාව දිගේ ගිහිල්ලා ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. මේක ဒုတိ ය ධානය ගන්න බෑයි කියලා කියනවා මොකද ဒုတိ ය ධානයට මත වෙන ප්‍රීතිය මේක පහල කරන්න අමාරුයි මොකද පිළිකුලමයි පහල වෙන්නේ. ඒක පිළිබඳවත් අවදුරටත් විස්තර කියනවා නම් ආධ්‍යාත්මික පණ තියෙන කයෙහි කෙස් ලොම් නිය දත් වශයෙන් හිත යොදවලා එහි සිත් ගන්නා වූ යා දෙන්නා වූ එක කොටසක් අරගෙන ඒකම දිනු කරගෙන යනවනම් ඒ මතින් එන්නා වූ පිළිකුලේ කෙනෙකුට උපචාර අර්පණ සමාධි තුල පිළිගන්න පුළුවන් බව අපේ ථේරවාද ආචාර්ය මතය පිළිගන්නවා. බාහිර කයක ගත්තොත් පණ නැති කයේ මරිච්ච කුණක බලලා ඒ උපචාර අර්පණ සමාධි පුළුවන් ධ්‍යාන තත්ත්ව ඇති කරගන්න පුළුවන් කියලා කියනවා. නමුත් ආචාර්ය මතය පිළිගන්නේ නැහැ බාහිර පණ කියන උපාදින්නක කයි ධානය කරන්න පුළුවන් කියලා. ඒක නිසා අපි අජත්ත බහිද්ද වශයෙන් බලනකොට ආධ්‍යාත්මික තමකයෙහි කේසාලෝමානකාදාන්තා වශයෙන් කොටස් කර බැලීම සමතේ යෙදෙනවා එහෙම නැත්නම් මරිච්ච කුණක ඒ පේන දේවල් මතින් ඇති කර ගන්න පුළුවන්. නමුත් ඒ තේරවාදයේ ඉතිහාසයේ යම් යම් තැන්වල පෙන්ලා දීලා කියනවා මුගව දෙනෙක් දන්නාර මේ මිහින් කලේ ඉඳලා අනුරාධපුරයේ තියෙන ස්වාමීන් වහන්සේ නමක් කැලේ මැදින් එනකොට ඒක ස්ත්‍රියාවක් ඇවිල්ලා මුකුළු බාලා තියෙනවා. ස්වාමීන් වහන්සේක බලනකොටම ඇහි ගැහිච්චාම ඒ ස්වාමීන් දැක්කේ දත් ඇට ටික විතරයි. ඒත් එක මේ ස්ත්‍රියාව පොඩ්ඩකට ඉස්සලා පුරුෂයාත් එක්ක මේ රණ්ඩු වෙලා මම යනවා යන්න ගෙදර කියලා මේ යන ගමනක්. නමුත් පුරුෂයාත් ඒ පිටිපස්සෙම එනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ තව ටිකක් යනකොට දැන් පුරුෂයා එනවා මහකලේ වල කවුරක්වත් නැති පාරක අහනවා ඒ ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ස්ත්‍රියාවක් යනවා දැක්කද කියලා. අනේ ස්ත්‍රියවද පුරුෂයෙක්ද දන්නේ නැහැ. දත්තට ටිකක් නම් ගියයි කියලා. ඒ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ ඉන්නේ තස්සා දන්තං ටිකක් දන්තක් ටිකක් තිස්වා පුබ්බ සංඥාන් අනුසරි තතේවසෝ ධීරෝ තේරෝ අරහන්තං අපාපුණී කියලා කියනවා. ඒ ශාංශේ ඒ ටිකට ඒ දත්තට මතින් උපචාර අර්පණා සමාධි පිහිටවලා ඒක විපස්සනාවට දාලා පිළිකුලස නෙවෙයි. මෙයතා වූ ශූන්‍යත්වයේ මෙයතා වූ ධාතු මතය දාලා රහත් වින් ගමන් කරන වෙලාවක්. උන්වහන්සේට මේ කතා කරලා ප්‍රශ්නේ ඇහුවේ ස්ත්‍රියවද පුරුෂය කියලා දන්නේ නැහැ. ඉස්සලා ගියේ ස්ත්‍රියවද පුරුෂයද දන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේට මේ ස්ත්‍රියගේ බලනකොටම පෙනුනේම කලින් හොඳට භාවනා කරලා හිත ගිහිලා තිබුණ දත්ත ටික විතරයි. උන්වහන්සේ ඒක දකිනකොටම එළියත් ආව හිස් බව විශේෂයෙන්ම ඒ කාන්තාව ඉඟි මරණ එකයි කරන්නේ. මුකුළු පාන එකයි කරන්නේ ස්වාමීන් වහන්සේට මොකද ඉත්‍යාවට ලැජ්ජයි දැනගත්තොත් කියලා. මොකද මේ ගෙදර කරන් විල යන ගමන. පිළිපැතෙන් පුරුෂයා ආපුවම අහන්න පුළුවන් බවක් දැනන වෙන්න ඇති. ඒ නිසා hina වෙලා ගියා. නමුත් ස්වාමීන් වහන්සේ ගත්ත සංඥාව අට්ටික සංඥාව. දත්තට වලින් ගත්තේ. දත්තට වලින් ගත්ත ගමන්ම ඒ ස්වාමීන් වහන්සේ පණ කියන දද්ද නැද්ද මොනවාක්වත් බැලුවේ නෑ. ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා පෙරකල භාවනා උපනිෂේ සම්පatti නිසා ඒ දත්තට මති ශූන්‍යතාවයක් ඇති. ඒකේ තියෙන ධාතු දකින්න ඒ මතින්ම උපචාර සමාධිය දක්වම යන්න පුළුවන් වුණා. උපචාර සමාධිය මතින් විපස්සනාවට ගිහිල්ලා ඒ ශාංශේ ඒ කාර්යදී ගණන් කරමින්ම රහත් වෙච්ච බව තමයි පොතේ සඳහන් වෙන්නේ.